නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සංවරස්සං පහනස්සං බ්‍රහ්මචාරියං අනිත්‍යං අදේශීසෝ භගවා නිබ්බානං ගගාමිනං ඒස මග්ගෝ මහන්තිහි අඤ්ඤාසෝ මහේතිහි යේසතං පටිපජ්ජම්ති යථා බුද්ධේන දේසිතං දුක්ඛ සම්පං කරිස්සම්ති සත්තු සාසන කාරිනෝති පින්වත්නි අද ධර්ම දේශනාවට අපට මාතෘකාවක් ලැබිලා තිබෙනවා අංගුත්තර නිකායේ කියන බණ පොතේ එන චතුක්ක නිපාතේ හතරවෙනි නිපාතේට අයිති බ්‍රහ්මචර්ය සූත්‍රයයි. මේ සූත්‍රය ඉතා කෙටි සූත්‍රයක්. මෙය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සවැත් නුවර ජේතවනාරාමයේදී නැත්නම් දේවරම් දෙහෙරදී භික්ෂුන් වහන්සේලාට. උන්වහන්සේගේ දේශනා අනුශාසනා වැඩියත් භික්ෂුන් වහන්සේ අමතා දේශනා කළේ වී නමුත්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 දේශනා කළත් කරුණ වශයෙන් බලන විට අපි කාටත් ඒක ප්‍රයෝජනවත් වෙනවා. දැන් මේ සූත්‍රයේදී උන්වහන්සේ පෙන්නනවා මහණෙනි මේ භ්‍රමචර්ය එන භ්‍රමචර්ය කියුවාම ඒක නොඑක් තේරුම් කියන වචනයක්. එතෙන් කියන්නේ මේ වික්ෂු ජීවිතය මේ මහානකම මහජනයා පැවතීමට ඉතින් නැත්නම් මහජනයා ශාප කතාවෙන් ඉච්ඡා කතාවලින් රැවටීමට සතුට වීමට නොවේ. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ආදී සොය සොයා යෑම සඳහා නොවේ. කතාවෙන් වාදයෙන් ජය අරගන්නට ඒ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 ගිහි පැවිදි දෙපස්සෙම මමයි මේ ඔක්කොම කළේ මම අසවලා කියලා එහෙම හිතා ගන්න ඕනේ කිසි මාන්නයක නැහැ අන්න ඒවා සඳහා නෙවෙයි මේ කියපු කාරණා ඔය දැන් කියාපු ලාභ සත්කාර කීර්ති මහජනයා රැවටීම ඔය ආදී කර්ම සඳහා නෙවෙයි මේ පැවිදි කම මේ මහානකම මේ Brahmacharya මේ Brahmacharya මේ ජීවිතයේ මහණෙනි සංවරය පිණිසය. ක්ලේශ ප්‍රහාණය කිලුතු නපුරු නරකදී සිත් සතන් තුළ ඇතිවෙන ඒ උපක්ලේශ සහක් කර ගැනීම සඳහාය. රාග ආදීන්ගේ විරාගය සඳහා විරාගයේ කිනසේ විරාගය කියන්නේ හැම ආකාරම ඇලීම් ආසා කෑජරකම් සංහා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 ඒක අහවල් රටකේ අහවල් තැනකේ කියලා නියමයක් නෑ. මේ ධර්ම මාර්ගයේ සෑම තැනකටම පොදි. ඒ නිසායි අද පින්නතුනි ඔය ධර්මයේ ක්‍රමක්‍රමයෙන් පැතිරී යන්නේ. මුලින් දඹදිව ඊට පස්සේ අග්නිදිග ආසියාවේ ඊට පස්සේ ඈත පෙරදිග දැන් මේ කාලවල ලෝකේ අපරදිග රටවල සෑම තැනම වගේ ටික ටික නමුත් ඒ ධර්මයේ පැතිරීගෙන යනවා. උගත් අයට විශේෂයෙන්ම වැටහෙනවා මේ ධර්ම මාර්ගය හරි කියලා. මිනිස්යාගේ ජීවිතයක් සකස් කිරීමට හොඳ කිරීමට හැද කිරීමට හැද ගැහිීමට මේ ධර්මය ඉතාම උපකාර බව පෙන්වන අනිත් එක ධර්මයක් කියවම ආගමක් කියවම පරලෝක බණ කියන එකක් විතරක් නෙවෙයි මොන්නේ වැරදි අදහස් තිබෙනවාද මේ ආගම් පරිලෝක බණ කියනවා කියලා. මම කතා කරන්නේ බුද්ධ ආගම ගැන. පරික්ෂාවෙන් අවංකව හොයලා බැලුවොත් බුද්ධ ධර්මයේ පරිලෝක පමණක් නෙවෙයි. නැවත උත්පත්තියක් පරිලෝකක් වෙන බව ඇත්ත. වහන්සේ වැඩි අවධාරණය කළේ තේන ජීවිතේ විත්ත ධම්මික අර්ථය. එහෙම ගත්තාම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 ආචාර ධර්ම විතරක් අංග සම්පූර්ණව ප්‍රකාශ කරලා නැහැ කොහෙවත්. ඒක අපි නෙමෙයි කියන්නේ යුරෝපාදී රටවල උගත්තු විද්‍යාඥයෝ ශාස්ත්‍රඥයෝ විශේෂයෙන්ම ඇල්බර්ට් ෂොයිට්ස් කියන දොස්තර මහත්මයා සමාජ සෝදකයා තුමා කියනවා අංග සම්පූර්ණ ආචාර ධර්ම පද්ධතියක් තිබෙනවා හැම භූමියකම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 මිනිස්යන් එක්ක හැසිරුණු උතුමෙක්. ඒ නිසා ඒ ශාස්ත්‍රුන් වහන්සේ මිනිස්යාගෙන හොඳට දැනගෙන හොඳට තීරුම් අරගෙන මෙන්න මේවායි අවශ්‍යතා කියලා අන්තිමට අරන් යන්නේ වූ දුකෙන් මුදවන සෑට. දැන් අපි බැලුවහම කුසල් අකුසල් වශයෙන් බැලුවහම ඕකෙදි ලෝභය, ද්වේෂය, මෝහය, කරුණාව, දයාව, ඉවසීම ඔය ආදී දේවල් පින්නතනි ආසියාවට එක විදිහක ලෝභයක් තියෙනවා.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 මත්පැන් වැනි දේ දුම්පාන ඒ ඔක්කොම ජීවිතයට සහගානවා. විශේෂයෙන් ළමයින්ට පරිසරය බොහොම බලපානවා. ඒක අර තියෙන අපේ කිනුතු උපක්‍රේෂ ඒවා අඩු වැඩි කරගන්න පුළුවන්. දැන් සමහර පරිසරවල ජීවත් වෙනකොට ඕවා වර්ධනය වෙනවා. අර ලෝභය, තරහව, ක්‍රෝධය, මාන්නය ඒවා අනිහිතාංගම ඒවා යට වෙනවා. ඒ පරිසරයේ හැටියට ආශ්‍රය කරන සුද්ධලයන්ගේ හැටියට කියවන පොත්වල හැටියට විනාශ ඇති වෙන්න පුළුවන්. නමුත් මූලික වශයෙන් බලන විට අර උසස් ක්ලේශ ධර්ම හෝ වේවා කුසල දහම් හෝ වේවා අකුසල දේ හෝ වේවා કોઈ මිනිස්යාගේ ඇති වෙන්නේ එක විදිහට. ඒවා උස්පාදනය මර්ධනය කරන එක වර්ධනය කරන එක හරණ විදිහට වෙන්න පුළුවන් පරිසරයේ හැටියට. විශේෂයෙන්ම දරුවන් ගැන ළමයි ගැන පරිසංවිඳන ආශ්‍රය කියන එක පරිසරයේ කියන එක දැඩි ලෙස බලපානවා පුංචි කාලෙදී. දැන් පිළිතුනේ මේ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය කියන එක ගත්තාම මෙතනදී මේ කියන සත්තු ශාසනකාරිනෝ ශාස්ත්‍රීය වහන්සේගේ අවවාදයේ අනුශාසනය අනුව යෑම කියලා. මෙතෙන්දි කියනවා ඒක සඳහා සංවරණයයි ඒ වගේම මේ රාග ප්‍රහාණය වෛරාග්‍යයි සංවරණයයි වෛරාග්‍යයි ඔක්කොම අරන් බැලුවාම වැටෙන්නේ ඇවිල්ලා ආර්ය අෂ්ටාංග මාර්ගයට ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ හැදිලා තිබෙන්නේ සීල සමාධි ප්‍රඥා කියන ඒ කරුණ තුන අනුව නතුව ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් සීල සමාධි ප්‍රඥා තුන හදාගත්ත නෙවෙයි. සීල සමාධි ප්‍රඥා තුන ටිකක් දික් කළාම ආර්ය අෂ්ටාංග මාර්ගයට වැටෙනවා අටකට. ඔය අදහස තමයි අර සියලුම බුදුවරයන්ගේ අනුශාසනේ අවවාදේ මොකක්ද කියලා ඇහුවාම සබ්බ පාපස්ස අකරණ. සියලු වැරදි නපුරු පවුලින් අහක් වීම. කුසලස්ස උපසම්පදා සියලු හොඳ එකතු කර ගැනීම පුරුදු කිරීම.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 තාම පෘථග්ජන මිනිස්යන් නිසා අපේ අඩුපාඩු තිබෙනවා. නමුත් ටික ටික ටික ටික අපි තේරුම් ගන්නවා අපි දන්නා ඒක වැරදි බව. ඔන්න හොඳ නිදර්ශනයක්. කවදාවත් දෙමෝපිය කැමතින දරුව වැරදි වැඩ කරනාට. ඒ දරුව පුළුවන් තරම් බෝධිසත්වයක් කරන්න බුදු කෙනෙක් කරන පැත්තට දෙමෝපියන්ගේ අප්‍රමාණ අර දරුවගේ ආදරයක් තියෙනවා. නපුරට යනවට නරක දේ කරනවට කැමති නෑ. පුළුවන් තරම් දරුවා බෝධිසත්වයක් කරන්න කැමතියි. ඒ ටික ඒකෙන් පේනවා අපි කොහොම හරි හොඳ වෙන්න උනා. නපුරෙන් අහක් වෙන්න උනා. ඒ ඒ නිසා බුදුහාමුදුරන් වහන්සේගේ ඔක්කොම අනුශාසන ඇවිල්ලා වැටෙන්නේ උන් ওই ධාතාවේ කියපු සීල සමාධි ප්‍රඥා. පළවෙනි පීලිය සීලය. දෙවෙනි එක සමාධිය, තුන්වෙනි එක ප්‍රඥාව. ඒක ආර්ය අෂ්ටාංග මාර්ගය. දැන් මේ බුදුරජාණන් වහන්සේ මෙතන පෙන්වුව භික්ෂුන් වහන්සේට මේ මහානකම මිනිසුන් රැවටීමට නොවේ ඒ කියන්නේ දැන් ඊයත්තන්ට මේක විදිහේ දේ කියලා වන්දි භක්තයන් වගේ කතා කරලා Taman පහතට වැටලා ඒ ඇත්තන් ඉහළින් කියලා සාටු කතා කරන එක. ඕක පින්නතුනේ පැවිදි ඇත්තන් විතරන්නේ ඊයත් උනත් අනිත් අය ගැන එහෙම මුරුංගාත්ති කියලා කතා කරනවා කියලා කියනවනේ. ඉහළටම නග්ගලා කතා කළා. මුරුංගාත්ති කැබුවා කියලා. ඉතින් ඒ වයේදී කෙනෙක්ගේ තියෙන ගුණයක් තියෙන හොඳක් ගුණයක් කියන එක ධර්මයක්. බුදුහාමුදුරු ඒක එපයි කියලා නෑ. කෙනෙක්ගේ හොඳ කියන්නේ. නමුත් මේ නැති දේ අරගෙන ආරෝපණය කරලා තමන් මුකුත් ලබා ගන්න අදහසින් සාතු කතාවෙන් කියනනම් ඒ කිසිම ගිහි පැවිදි දෙපැත්තෙම ගැලපෙන්නේ නෑ. ඒ නිසා අර හොඳ කියන එක ඒක ගුණයක් මේ කියන්නේ නැති දේ නැති ගුණ කියන්නේ තියෙන ගුණ වහමේ Tamange ප්‍රයෝජනය සඳහා මිනිස්සුම රවටෙන එක ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා සොය සොයා ඒ අස්යන්තේ පාය ඒවා ලැබෙන්න පුළුවන් ලාභ ලැබෙනවා ප්‍රශංසා ලැබෙනවා කීර්තිය ලැබෙනවා ඒකදී අපි උපේක්ෂිත වෙන්නට ඕනේ එසේ නැතුව ඒක සොය සොයා සොය සොයා යෑමෙන් ඒක Tamanටත් හානියක් අනිත්‍යත්ටත් හානියක්. දැන් ජීවිතේ තුනක් ජීවිතයේදී උමනා කරනවා. ජීවිතයන් කැමති නොවේ ලබා ගන්න. ඒකට උත්සාහයක් දරන්න ඕන. සාධාරණව ධාර්මිකව කොයිතරම් හරි හම්බ කරන්න පුළුවන්. කොයිතරම් හරි ලබා ගන්න පුළුවන් සාධාරණව ධාර්මිකව. එහෙම යනකොට කීර්තිය ප්‍රශංසා වුණත් ලැබෙන්න පුළුවන්. ලැබෙනවා. කැමති කවුරුත් ඒකට. නමුත් ඒක ප්‍රමාණයක් තියෙන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 නපුරු නරක සත්තුන්ට එන්න බැරි වෙන්න තමන්ගේ භෝගය පරිස්සම් කරගන්න තමන්ගේ නිස්සානි පරිස්සම් කරගන්න වැටවල් දානවා සාප්ප දානවා ඒ විදිහට ඒක සංවරණය කරගන්නවා අවුරව ගන්නවා ඒ වගේම අපේ ඇස් කන්නා සාදී ඉන්ද්‍රිය අපේ සිත එහෙම ආවරණය කරගන්නට ඕන. මේක බොහෝම බුදුරජාණන් වහන්සේ නැවත නැවත කියා දුන්නු කාරණයක්. දැන්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 මේ මිනිස්සෙක් සීලාචාරී කියන්නේ ශිෂ්ට කියන්නේ හැදිච්ච එක්කෙනා කියන්නේ සමහර කෙනා පොලිස් එක්කෙනා හොඳට පොලිස් වෙලාගෙන මත්සන් වෙලා. ඒකෙදි ඌ අර ඉන්ද්‍රිය එක්තරා විදියකට මේ මට්ටු කරගන්නවා. දැන් අපි කොහාට හරි තැනකට ගියාම ඉතින්දී අපේ ඇස් දෙක ඔය හැම දෙයක් අස්සෙම යවමින් ඉහි මෙහි බල බලා සොයන්න යන්නේ ඒකේ තරම් සීලාචාරකමක් නෙවෙයි. අන්න ඉතින්දී ඇත්ත ඇස් දෙක සංවරණය කරගෙන තියෙනවා.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 බාලෝ වියච්ච උත්‍රස්තෝ බය වෙච්ච පුංචි දරුවෙක් වගේ නභාවේ ලෝල ලෝචනෝ ලෝචන කියන්නේ ඇහැ ඇහෙන් සපල වෙන්න සැලඹුණු ඇස් ඇස් කෙනෙක් වෙන්න එපයි දස අතේ ඇස් දෙක යවමින් දැන් පාරතොට යනකොට දී කෙනෙකුට වැඩි පැවිදි කෙනෙක්ගේ බලාපොරොත්තු වෙන ඒ සංවරණය දී වුණත් ශීලාචාර මිනිසෙනුට කාටවත් කරදරයක් නොවන විදිහට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 පවත්වන්නේ. එහෙම සංවරණයක් ඇති වුණාම පින්නතුනි සමාජයට ඒක ආශිර්වාදයක්. කාටවත් කරදරයක් නෑ. කවුරුත් ඒ පාර පාවිච්චි කරනවා. කාටවත් ඔතන හානියක් වෙන්නේ නෑ. කොයිතරම් හොඳ දෙයක්ද කොච්චර ලේසියෙන් කරන්න පුළුවන්ද මිල මුදල් යන්නේ නැහනේ කවුරු කවුරුත් වගේ පාරසොටේ යනකොට හැසිරෙනකොට එහෙම සීලාචාර විදිහට හැසිරුණා කොච්චර ආශිර්වාදයක්ද ඒ නිසා මේ සංවරණය කියන එකේදී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 මිනිමරුම් ආදිය සිද්ධ වෙනවා මේ කතාව සංවර්ණ වෙලා නැති නිසා කටට ආපු ආපු දේ කියන දැන බලන්න පුද්ගලයා බලන්න මේ කිසි දෙයක් නෑ එකපාරට කියලා මේ මහා භයානක දේවල් සිද්ධ වෙලා තියෙනවා අපි දන්නවා පත්‍රයක් ගත්තොත් සමහර අපරාධ සිද්ධ වෙලා තියෙන වචනයක් උදු නපුරු කතාවක් නිසා එහෙම මේ විදියට සිද්ධ වෙනවා බලන්න අපි කතා කරන්නේ මොනවද කියලා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 අහන්න කැමතියි විතරක් නෙවෙයි පින්නසනේ. කියලා තව කෙනෙකුට කියන දන්නවද කාරණයක්? මෙමය මෙමය. ඒ ඇත්ත කියන්නේ තව ටිකක් ඒකට සලිප්පු දාලා. අර කියපු ටික අහලා. ඔය නරක පැත්ත. අගුණයක් කෙනෙක්ගේ දුර්වලකමක් අඩුපාඩුවක් කියනකොට බොහොම කැමැත්තෙන් අහගෙන තවත් ගිහලා පසුතැවෙනවා. නමුත් බලන්න සමාජයේ <clears throat> කෙනෙක්ගේ හොඳක් ගැන කියනවා ගුණයක් ගැන කියනවා වැඩි උනන්දුවක් දක්වන්න එහෙමද කියලා එතනින් ඉවරයි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 පතුරවන්න කැමතියි. නමුත් අපි කෙනෙක්ගේ හොඳ කියන්න සතුටු වෙන්න ඕනේ. හොඳක් නම් ඉතින් ටිකක් වැඩිපුර කියුණත් කමක් නැහැ. අපරාධයක් නෑ. අනුන් ගැන කියන එකේදී බොහොම පරිස්සම් වෙන්න ඕන. මිනිස්යාගේ චරිතයකට කරන ලොකෝම මේ පහරක් ගැනීම. දැන් කියනවානේ චරිත ඝාතනය කරනවා කියලා. ඒ නිසා එහෙම අනුන්ගේ දෝෂයක් වැරද්දක් කියනකොට පරික්ෂා වෙන්න ඕනේ මේක ඇත්තක් තියනවාද කියලා.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 පුළුවන්කම තිබෙනවා. ලොකුම දායාදයක් නේ. තිරිසන් සත්තුන්ට නැති දායාදයක් ඕක. කතා කරන්න පුළුවන්කම ඒ තව වැඩගත් ඉතාම වටින දෙයක් කියලා කිනහ වෙන්න පුළුවන්. ඒ සත්තුන් අරගෙන බැලුවාම සත්තුන්ට භාෂාවක් කියන එක ඇත්ත. ඒක අව්‍යක්ත භාෂාව. යක්ත නෑ. හැම සත්තුන්ගේම භාෂාවක් තියෙනවා. දැන් කුරුල්ලන්ට පුළුවන් අනිත් කුරුල්ලන් ගෙන්නන්න. හඳෙන් පුළුවන්. ඒ සත්තුන්ට පුළුවන්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 අපට ලැබෙන ලොකුම දායාදයක් තමයි අර හිනහාව. මේ කුංචි කාලෙදී ඒ දරුවෙගේ හිනහාවක් බොහෝම අහිංසකයි. බොහොම අව්‍යාජයි, බොරුවක් නෑ. අව්‍යාජයි. නමුත් අපිට පේනවානේ සමාජේ වැඩි මහල් වෙලා ලොකු වෙලා යනකොට එච්චර ලස්සන හිනහාව කියන එකක් අපි නපුරු විදිහට පාවිච්චි කරනවා. ඒ කියන්නේ බොරුවට හිනහ වෙන්න පුළුවන් සමාජයේ මිනිස්සුන් හිනහ කරනවා. ඊර්ෂ්‍යාවෙන් හිනහ වෙනවා.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 ඇති ඒවා සමාජයේම කරනකොට බුදුහාමුදුරන් වහන්සේ විනාහය පෙන්ලා තියෙන මෙන්න මේවා තමයි හොඳ ශිෂ්ට සම්පන්න හොඳ විනාව. නමුත් ඉතින් ප්‍රසඥන ලෝකෙ මිනිස්සුන්ගේ ඔයිනාවට බැස්සාම සමහර කෙනෙක් ඉතින් අරගෙන පෙරලි පෙරලි නානවා. මේ ශරීරේ ඒ අත මේ අත හරව හරව පෙරලි පෙරලි නාන කෑ ගගා කොක්කන හිනාව කියන එක හොඳ එකක් කියලා කියනවනේ හිනාවලා මේ ශරීරය හොඳට නිරෝධ කරගන්නයි කියලා. ඉතින් බුදුහාමුදුරන් වහන්සේ නොකියපු දෙයක් නැහැ. ඊවහන්සේ කතා කරන්න යනකොට ඉදිරියෙන් යන්නේ පුංචි සිනහවක්. ඒකයි කිව්වේ නිහිත පුබ්බංගම. උන්වහන්සේගේ මූණේ කවදාවත් කොහොමවත් අමිහිරි ගතියක් ඇති වෙන්නේ. ඒ නිසා අපට ටික ටික හරි පුළුවන් නම් මේ පුංචි හිනාවක් තියාගෙන මුහුණට ඒක ලොකු ආභරණයක්, ලොකු අගයක් කියනවා ඒක. සමහර විට අපිට පුළුවන් මේ හිනාවෙන්, ඉංගියෙන්, අංග චලනයෙන්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 පින්තූරයක් අරගෙන ඒක ගැන විහිළුවෙන් කතා කරලා තියෙනවා. අර ඒ බිරිය සොඳුරගේ පොඩි කාලේ තිබිච්ච පින්තූරයක් අරන් ඒක පෙන්න පෙන්න කියලා අර අලුත විවාහ වෙච්ච සොඳුරට ඒකෙන් දැඩි මානසික පීඩනයක් ඇතිලා 150 හානි කරගත්තා. පොඩි දේවල් පිළිබඳව දැන් අපි කතා කරනකොට උනත් දැන් කෙනෙක් නොයෙක් දේ කියන සමහර කෙනෙක් ඉවසලා ඉන්නවා. බල්ලෙක්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 සෙයිඩිසම් ඔය තුන් විදිහට සද්ද කරනවා. දැන් ඔන්න ඔය වචනේ අරගෙන අපේ සිංහල පොත්වලට දාලා තියෙන කෝෂක් ග්‍රන්ථවලට සාදිසමය අන්න ඒක අමුතුවෙන් පරිවර්තනය කරන්නේ නැතුව සාදිසමය කියන්නේ සැඩිසම් සාදිසම් කියපේක දැන් සිංහලෙන් කියන්නේ සාදිසමය තවත් ඔබ විස්තර කරන්න ගියාම පරපීඩා කාමුකත්වය අනුන්ට පීඩාවක් කරලා ඒකෙන් ආස්වාදයක් ලබනවා මනෝවිද්‍යාව පෙන්වන්නේ එක්තරා විදිහක ලිංග ප්‍රශ්නයක් කියලා ඕක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 මේ පැවිද්ද හෝ ගිහියෝ හෝ ස්ත්‍රී පුරුෂ ભેදයක් නැහැ. පේනවා ඉන්නකොට කකුල් දෙක වහනවා එක එක විදිහට. ඒක හිතලා කරන්නේ නමුත් ඒක පාලනය කරගන්න පුළුවන් දෙයක්. මේ මානසික වශයෙන් ඕක ශරීරෙට කතාවට කතාවට වචන වලට යන ඔය අපේ මේක විදිය මානසික දුර්වලකම්. ඉතින් ඒවා පාලනය කරන්න බැරි කමක් නැහැ පින්නතුනි පාලනය කරගන්න පුළුවන්. දැන් මේ අර ශ්ලෝකෙදී පින්නවා අද්දෙස දෙපාය ඇස් දෙක කතාව ඒවායින් සඵල වෙන්නේ නැත්නම් අන්න ඒක ශිෂ්ටකමේ ලකුණක් හැටියට මේවා ඉතින් බුදුරජාණන් වහන්සේ නැවත නැවත නැවත නැවත කියා දුන් කාරණා දැන් සමහර විට කෙනෙක් කතා කරන විට මම දන්න කෙනෙක් ඉන්නවා කොහොම ඉස්සර තොප්පියක් තියාගන්නවා මේ සිවුඩ කතා කරනකොට. ටිකක් කතා කරනවා තොප්පිය එක විදිහට හරවලා තියෙනවා. ආයෙ කතා කරනවා. ආයෙ අර තොප්පිය අරන් ආයෙ හරවනවා. සමහර කෙනෙක් ළඟ තියෙන බඩු අරගෙන උඩ දම දමවක අතපත ගාලා කතා කරනවා. මම හිතන්නේ ඒ ඇත්තට එකකින් ගැම්මක් එනවා. කතා කරන්නේ ගැම්මක් එනවා. නමුත් ඒවා තරම්ම ලක්ෂණ දෙ නෙවෙයි අපරාධ නෙවෙයි. නමුත් උන්ව තමයි අර කීයේ මේ මේ පිළියේ චපල කියලා හිතන්නේ. ඒවා අපරාධ නෙවෙයි.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 ආරම්මණයේ මුලා වෙන නිසා තමයි අපි ඇලෙන්නේ. ආරම්මණයේ මුලා වෙන නිසා තමයි අපි ගැටෙන්නේ. ඊළඟ ප්‍රත්‍යඥණයේ පින්නතුනේ ඕවත් තිබෙනවා. නමුත් ධර්මයේ ඉගෙන ගැනීම, කල්පනා කිරීම, මේ සමාජයේ දෙස පරීක්ෂාවෙන් බැලීමෙන් ඒවා පාඩමට අරගෙන අපිට හොඳ වෙන්න පුළුවන් ටික ටික නමුත් හොඳ වෙන්න පුළුවන්. හිතියා ඉස්සර බොහොම දක්ෂ ලේඛකෙක්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 හැම දෙයකින්ම බය ඇති වෙනවා. බයක් නැත්තේ වෛරාග්‍ය විරාගයේ තියෙන තැනේ. ඇල්මක් නැත්තම් බයකුත් නැහැ. අන්න. වෛරාග්‍ය මේව අභයම්. වෛරාග්‍යයම නැත්තම් විරාගයේ තමයි බයක් නැති තැන. බුදු ධර්මයේ කාරණේ පෙන්ලා තියෙනවා පිළිතුර. යම් තැනක ඇල්ම නැත්නම් එතන භයක් නැහැ. ප්‍රේමතෝ ජායති සෝකෝ. ප්‍රේමතෝ ජායති භයං. සංහාය ජායති සෝකෝ.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 මෙතන කරුණු කීපයක් කරන් තියෙනවා බර්තුහරිතුමා මේ ශ්ලෝකෙදි භෝගී රෝග භයන් ඔන්න මිනිස්සු සැප විඳිනවා ආස්වාදය ලබනවා නොනිතිය සැප විඳිනවා ඒ ඇත්තට බයක් තියෙනවා ලෙඩ වුණොත් එහෙම ඔක්කොම ඉවරයි අන්න ඒ සන්තෝෂයෙන් විනෝදයෙන් ප්‍රීතියෙන් සැප විඳිනවා අඩුපාඩුවක් නෑ ඔන්න බයක් තියෙනවා මම ලෙඩ වුණොත් අන්න එතකොට භෝගී රෝග භයන්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 පිට වෙලා මේකෙන් පල්ලු වෙලා යාවිද? අන්න එහෙම කුලයේ චුති භයං. ඉත්තේ නිපාලා භයං. මොකද තියෙන එක්කන ධනය වතු පිටිය ආදී තියෙන එක්කන රජුරන්ට බයයි. දැන් රජුරෝනේ දැන් ඉතින් රජයක් ගන්නවා. රජයෙන් බය කොයි වෙලාවෙ රජයට ගනි දන්නේ නැහනේ. එහෙම වෙනවනේ එහෙම වුණානේ. මිනිස්සුගේ බයක් තියෙනවා මගේ ඉඩකඩම් මගේ දේවල්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 රූපයේ ජරායා භයං රූපවත් එක්කනේ ලක්ෂණ ශරීරයක් කියලා මත මම රූපවත් එක්කනේ රූප රාජිනිය ගැන අපි කතා කරනවා උතන බයක් වෙනවා ජරා මන් විරහසත් වෙයි වයසට යාවි මහලු වෙයි නාසි වෙයි ඉතින් සමහර කියන මේ ස්ත්‍රී පක්ෂය අතු බොහෝම පරිස්සම් වෙනවා තරුණකම තියාගන්න ස්ත්‍රී පක්ෂය විතරක් නෙවෙයි තුන්නේ ස්ත්‍රී පුරුෂ දෙපක්ෂම ආලංකෝ කතා කරනනම් කවුරුත් හිත ඇතුලේ යටි හිතේ සතුටි හැමදාම තරුණියක් කියලා ඉන්නේ. හැමදාම තරුණියක් කියලා ඉන්නේ. ඕක වැඩිපුර බල කරන ස්ත්‍රී පක්ෂයට. නෑ පිරිමිත් තියෙන තමයි. සුදු කෙස් කළු කර ගන්නවා මේ ක්‍රීම් එහෙම ගා ගන්නවා මේ පිළිය හොයනවා මාර්ග හොඳ ලක්ෂණ තරුණ ශරීරයක් පෙන්වන්නේ මේ නාට්‍යයෙන් යනවා ඒත් ඕනකම තිබෙනවා මේ හොඳට පෙන්වන්න මම හොඳ තරුණයෙක් කියලා ඒක ඉතින් පුතග්ජන මිනිස්යාගේ ස්ත්‍රී පක්ෂේ විතරක් නෙමෙයි හැම මිනිස්යාම කැමති සමන් කුමාරයෝ වගේ ඉන්න. හොඳට තරන්න. නරක නෑ ඒක. පුළුවන් තරම් අපි සෞඛ්‍ය හොඳට තියාගත්තොත් දීපොනස් නෑ වැඩිපුර දේවල් ඕනේ නෑ. සෞඛ්‍ය හොඳට තියාගන්නවා නම් අපේ පරිසරය හොඳ නම් ඒ අපි හුඟා බලපාන ඕකාසේ සෞඛ්‍යයට ලෙඩ දුක් වලින් මිදලා ඉන්න පුළුවන්. විශේෂයෙන්ම කුණුතුනි බලපාන මානසික පැත්ත. සමහරු නිතරම ක්‍රෝධය, මානය, ඊර්ෂ්‍යාව ඕවයින් නොයෙක් අසනීප හැදෙනවා. හැමේ අසනීප හැදෙනවා. හදේ වස්තුව, රක්ත පීඩන ඕවයි හුඟක් සොයාගෙන ගියා මුල මානසිකයි. හැබැයි මනසටම බාර කරන්නේ නැහැ. නොයෙක් නොයෙක් හේතු තිබෙනවා. ඒකට අර ලක්ෂණවත් එක්කන රූපවත් එක්කන බයක් කියන මම වායිතයයිද කියලා. සාස්ත්‍රේ වාද භයං උගත් එක්කෙනා මේ ශාස්ත්‍රය දන්නේ එක්කෙනා වාදයට ගිහිල්ලා පෙරදෙයිද මම කියලා ඒ බය තිබෙනවා. Tamange ශාස්ත්‍රයේ දන්නේ එක්කෙනා Tamange ඒ සත්‍යෙන් ගිලිහිද කියලා බයක් තියෙනවා. ගුණේ කල බයක්. ගුණවන්තයෙක් බයක් තිබෙනවලු. මොකද කියන්නේ ගුණවන්තයෙක් තියෙන බය. ඒ මිනිස්සයා බය අසත්පුරුෂයාගේ. කල කියන්නේ අසත්පුරුෂ. ලක්ෂණ වචනයක්. කියලාම කියන එකේ තේරුම කලකම්ම අසත්පුරුෂයාගේ ක්‍රියාව කියලාම කියනවා කියන එක. එතකොට මේ වචනෙන් දිහා බලනවා පේන කියලාම කියන්නේ සත්පුරුෂකම් නැති එක කියලා. කල කියන්නේ කියල මේ අසත්පුරුෂය. එතකොට ගුණේ කල බයන් ගුණවන්තට බයක් තිබෙනවා අවුරු හරි අසත්පුරුෂ මිනිස්සේ එක්ක සලාපත්‍රයක් ගහලා නැත්නම් කවදාවත් නොසිදුණු නොකියපු දේවල් ගිහිල්ලා පතුරවලා මට මගේ චරිත ඝාතනයක් කරායි. ඒ බය කියන ගුණවන්තයර තියෙන බය එකයි මේ අසත්පුරුෂ මිනිස්යාගෙන් බයක් තිබුණා නැති දේවල් ඇති එහෙම වෙනවනේ පින්නතනේ සමාජයේ අර මිනිස්යාගේ නැති ආදෝ ඝාතනය කරන්න මහන්සි ගන්නවා. ඒ බය තියෙන ගුණවන්තයරට කායේ කృతాනුසාර භයං මේ ශරීරේ මරණයෙන් ඉවර වෙනවා නේද කියලා මේ බය එනවා සමහරවිට. කායි ශරීරයක් මට කියනවා මේක කොයි මොහොතේ බිඳලයි දන්නේ කියලා ඒ බයත් වෙනවා. සරුවන් වස්තු භයාන්විතං බුලි නිර්නාම් වෛරාග්‍යමීව අභයම් සියලු තැනින්ම බයගෙන දෙනවා. බය නැත්තේ යම් තැනක ඇල්මක් නැත්නම් විරාගය නම්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 ප්‍රාර්ථනා කරන්ත. ඉත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉන්නතුන් බොහෝ දෙනා දන්න මෙත් ගාතාවක් තියෙනවා අපි කියමු දුක්ඛපත්තාච නිදුක්ඛා භයපත්තාච නිභයා සෝකපත්තාච නිසෝකා හුන්තු සබ්බේපි පානිනෝ දුකෙන් කෙලෙන සත් දුකෙන් මිදෙත්වා